වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති අච්ඡත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පෛද්ධා වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති යත් බහිත්තාවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සතිපච්චෝ පට්ඨිතා හෝති ආව දේව ඥානමත්ථාය පටිච්චසමුප්පාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තතුසු අරිය සත්‍යේසු කීති අවතරයි මේවත් පාඩම් අතුරුත් ඉතිහාස කරගෙන අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන අපේ මේ ධර්ම දේශනා මාලාවේ අද අපි පැමිණලා තියෙන්නේ ක්‍රිකට් හත්වෙනි අංකයේද මේ වෙනකොට භාවනා යෝගාවතරයක් වශයෙන් භාවනාවට අදාළ මූලික කාරණා අපේ ශක්ති ප්‍රමාණයට අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. අද මේ නිගමන වාක්‍යයක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ අවසාන ප්‍රතිපත්තානේ ධම්මානුපස්සනාවේ සත්‍ය පරුවේ අමාරේ සර්වචන්නා දේවිදින් නිගමනය කරන්නා වූ නැත්නම් සතිපට්ඨාන දූත්‍රේ ධර්ම කොටස අමාර කරන්නා වූ නිමවීමේ වාක්‍යය. සතර සතිපට්ඨානේ අවසානයේ දක්වන ධර්මානුපස්සනාවේ අවසානයේ දක්වනේ සත්‍ය පර්වයේ අවසානම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වශයෙන් දක්වන මධ්‍යම ප්‍රතිපදාව හිම කරන තෙක් වෙන විදියට කියනවා නම් ඊ අවසානයේ දැක්කන සම්මා සමාධිය විස්තර කරන තෙක් අපි මේ කල් ඇවිල්ලා තියෙනවා. ඒ නිම කිරීමේදී ඒ ධම්මානුපස්සනා කොටස පිළිබඳව කරන අනිකුත් සෑම පර්යක් සමාරෙම කරන කොටසම තමයි මේ ධම්මානුපස්සනාව ගැලපෙන තාට මෙතන අගවත් වෙනවා ඉදිරිපත් කරන්නේ. ඒක නිසා මුළු සක්පත්තහනේ පුරාම පැතිරෙන ධ්‍රුව පදයක් තමයි මේ අද අපි ඉදිරිපත් කරගත්තේ අවසාන කොටසට ගැළපෙන විදිහට නැත්නම් ධර්මානුපස්සනාවට ගැළපෙන කොට විදිහට ඉදිරිපත් කරගත්තා. ඒ නිසා කායානුපස්සනාව වශයෙන් වේවා වේදනානුපස්සනාව වශයෙන් වේවා චිත්තානුපස්සනාව වශයෙන් වේවා ධම්මානුපස්සනාව වශයෙන් වේවා මේ ලෝකයේ ඇත්තා වූ මේ කොටස් මේ අනුපස්සනා හතරට සතිපට්ඨාන හතරට අදලා පෙන්වාට මේ මාර්ගයෙන් යෝගාවචරයාට ජීවන පාවුණු කරගන්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට දක්වන මේ ධ්‍රුව පදයෙන් දක්වන විස්තර ගුණාංග ටිකක්. ඒක නිසා කයයි කය අනුව බලන සුළුව වාසය කරනවා වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අපි කය කය අනුව භාවා බලනවාම විතරක් නෙවෙයි පෘථග්ජනය මේක දොඹකරයක් විදිහට බලන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් කාම වස්තුවක් විදිහට බලන වෙලාවක් තියෙනවා. හැඩ වැඩ කරන්න ලස්සන දෙයක් වශයෙන් බලන වෙලාවක් තියෙනවා. විවිධාකාරයෙන් මේ කය අණුව බලන ගතිය විචිත්‍රයි. නමුත් මේ ඒ සෑම දෙයකින්ම සංසාරයට ඇලෙන බැඳෙන පෝෂණය වෙන භව සංසාරේ වඩන ගතියක් තියෙනවා. මේ කයම කය අනුව බලන සුඛ වාසය කරොත් පමණයි ඇත්ත ඇති හැටියෙන් දැකීමක් සිදු වෙන්නේ. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ පුළුවන් ඒ කයෙහි Tamanට හට ගන්නා වූ මේ වේදනා දුරුකල යුක්තක් වශයෙන් දකින්න පුළුවන්. දුක වේදනා ලංකල යුක්තක් වශයෙන් දකින්න පුළුවන්. සැප දුක් නැති වේදනා දැනගත නොයුක්තක් විදිහට දකින්න පුළුවන්. මේකට වේදනාව විශේෂයි ලෝකයාගේ උත්තරන ලෝකයේ අදහස් මත මතාන්තර විශේෂ විවිධයි. ඒකේ වේදනා උදු වේදනාවකින් බැලීම පුත්තක්ඥයන්ින් කවමදාකවත් වෙන්නේ නැති දෙයක්. එක්ක වේදනා ලැබේවා වශයෙන් සලකන නැත්නම් නොලැබේවා වශයෙන් සලකන නැත්නම් මේ වේදනා කමකට නැහැ කියලා පැත්තකට දානවා ඒ වගේ ආකල්ප ඇර ස්වභාවයෙන් වේදනා වේදනා දිහා වේදනාව දිහා වේදනා වශයෙන් බැලීම පුත්තක්ඥයට කොතනද කාමත කරලා. ඒ වගේම තමයි චිත්ත ධර්ම ගත්තාම පිටිවිලි සිත්. ඒවා ඉන්නකොටම අවිය යුතුයි, ඒවා නොවිය යුතුයි, ඒවගේ ඇති වැඩක් නැහැ කියලා જાති තුනට කඩනවා. හැර ඒ හිතවිලි එනකොට හිතවිලි තියා හිතවිලි වශයෙන් බලනවා. චිත්තේ චිත්තානුපස්සී කියන දෘෂ්ටි කෝණය සාමාන්‍ය පෘථග්ජනයාගේ ව්‍යවහාරයේ නෑ සාමාන්‍ය පෘථග්ජනයාගේ සබ්ද පොතේ නෑ. හැම සිතිවිල්ලකටම ප්‍රතික්‍රියා කරනවා කියන එක නම් ඇඟින්ම එන දෙයක්. ඉබේම සිදු වෙන දෙයක්. මේ හිතවිල්ල සදාචාරයි, මේ හිතවිලි අසමජ්ජාතිකයි, මේ හිතවිල්ල ගණනකට නැහැ ආදි වශයෙන් සෑම හිතවිල්ලක් එනවත් එකම ඒකට එක්ක කඩා පැනලා උරවාගෙන කපාගාල එලවන්න හදන ගතියක් තියෙනවා. ඒක නැත්තම් ඒක අල්ලපදා ගන්න දගන්න ගතියක් තියෙනවා. ඒක නැත්තම් සමහර හිතවිලි ආවාගියා දන්නේ නැති ගතියක් තියෙනවා. නමුත් මේ තුනම එක ගානට දාලා හිතුවිලි වගේ හිතවිලි හිතවිලි වගේ චිත්තේ චිත්තානුපස්සේ කියන එක අහුවෙන්නේ ඒක ස්වභාවයෙන් මතුවෙන ධර්මතාවයක් නෙවෙයි ඒ නිසා කවදාකවත් අපිට හිතවිලි තියා ඇති හැටියේ ඇත්ත ඇති හැටියේ හිතවිලි සිතවිලි හැටියෙන් දැකීමක් නැහැ ඒ නිසා මේ පුහුණු කළ යුත්තක් ප්‍රතිපත්තානේ දරුවත් යන වාසේ අනුමත කරනවා. ඉතිවිලි හිතිවිලි වශයෙන් අරිගාවට ධම්මේ සුධම්මානුපස්සී. කාය චිත්ත මේ කාය වේදනා චිත්ත කියන මේ තුනට වැටෙන්නේ නැති නීවරණ ස්කන්ධ ආයතන වොජ්ජංග චතුරාර්ය සත්‍ය. ඕනෝ කියන කාරණා හැම වෙලාවෙදී මේක විය යුත්තක් මේක නොවිය යුත්තක් එහෙම නැත්නම් මේව ලෝකේ තියෙන බව දන්නේ නැති ගතියක් කියන මේ ඇලීම වැනීම සහ ගැටීම එහෙම නැත්නම් නොදැනකම කියන මේ දේවල් එක මේ ධර්ම පඩලවාගෙන නිවායිසී හොඳ නරක පඩ වැඳගෙන ඒවත් එක කරන රණ්ඩුවක් තමයි පු탁කන ජීවිතයක් යෝගාවචර වෙන්න කලින් නමුත් මෙතන ධම්මේ ධම්මානුපස්සී විහෙති වරපස්සී ඒවා වශයෙන් තියෙන දක බලන්න කොර කඩාපයින් යන්නත් එපා අල්ලබදා ගන්න යන්නත් එපා ආපහු නොසලකා ඉන්නත් එපා ඉතින් මේකෙදී අපි නීවර ධර්ම ගත්තාම මේ නීවර කියන වචනේ ධර්ම කියන වචනේ මේක ලං කරන්න බැරි තරම් සාමාන්‍ය සදාචාරාත්මකව බලනකොට නීවරණ ගැන අදහන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිච්ඡ උත්තචෝ පිටිකිච්ඡා කියවහම ධාර්මික පුද්ගලයා ඉගෙනගෙන තියෙන අධර්ම කිය. ඒත් මෙතන තියෙන ධම්මාන ප්‍රකාරකට දාලා මේකෙදී විකුණන්නේ ධම්ම පන්තියට දාලා. නීවරණ පප්ප නීවරණ ධම්ම ඒක කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැකීමේ කිසිසේත් දෝෂයක් ප්‍රතිපත්තන්නේ පේන්නේ පෙන්වන්නේ නැහැ. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැක්කට ඒක කිසිසේත්ම කෙලසන ගතියකුත් නැහැ. ඒ වගේම නිදිමත ගතිය, මේ නිදිමත ගතිය හැදෑරුවාට මේක මෙහෙම මුලැමැදාගට කියලා ඒක කවදාකවත් නිවනට ආවරණය කරන ගතියක් මේකේ පේන්නේ. උසට උපිට විචිකිච්ඡ කියන මේ කිසිම දෙයක් මේ බාධා කරන ගතියක් පේන්නේ මොකද කිව්ව ඒ හැටියෙන් දැක ගැනීමේ අභ්‍යාසයේ තියෙන නිසා එනිසා ඒවට අවශ්‍ය තැන දීලා ධර්ම වශයෙන් නිවන ධර්ම වශයෙන් අවබෝධ කරන්නේ නැතුව කොටින්ම නිවන් දකින්නට බෑ ඒක නිසා මේක ඇතුවත් හරි නැතුවත් හරි යකෙක් පාට පත් කරගන්න නිසා ධම්මේසු ධම්මානුපස්සන වශයෙන් නිවර්ණයයි ඊට අවසාන දක්වන මේ චතුරාර්ය සත්‍යය එක මල්ලේ එක මට්ටමේ දාලා කතා කරා ඉතින් ඒක නිසා මෙවැනි සම්ප්‍රදාන කුල නොවන්නා වූ රැඩිකල් වාදී වූ ධර්ම කොටාශයක් ඉදිරිපත් කරන දරුවචන් වහන්සේ මේ කායන පස්සනාවක් වේදනාන පස්සනාවක් චිත්තාන පස්සනාවක් ධම්මාන පස්සනාවක් ඒව ඒව වශයෙන් නම් කරන්න හදන කතාවකට වඩා මේ ආකාරයට අපේ ජීවිතය හතරකට කඩලා කර්ම වේදනා කිච්ච විදිහට අනෙකුත් කියන දේවල් ඒවට පෙන්වන්න දන්නේ අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මගේ කය, මගේ වේදනාව, මගේ හිතවිලි, මගේ කාමච්ඡන්දේ, මගේ ව්‍යාපාදේ, එහෙම නැත්නම් මගේ ආයතන, මගේ ස්කන්ධ, මගේ බොද්ධංග ධර්ම, මගේ චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් ඉත පැහැදිලිවම ආධ්‍යාත්ම කරලා බලන්න. ඇතුළත කරලා බලන්න. නමුත් මේ සරුවච්චතා ඥානයේ තියෙන විවිධ විෂමතාවය තමයි උන්වහන්සේ තෝරාගෙන තියෙන මේ කාරණා හතර හැදිලි වෙන. බහිද්දා වශයෙන් දකින්න. බහිද්දා වශයෙන් දැකීම ගැඹුරකුත් තියෙනවා. මම මගේ කය વિશેයි යම් ආකාරයකට අයේ කයානුව බලන සුළු ගතිය තියෙනවා නම් මට කාම වස්තුවක් වෙන විෂභාග ශරීරයක් තියා ධම්මේ ධම්මානුපස්සී කියන තාලෙට ආයේ කායානුපස්සී කියන තාලෙට බලන්න කමාරු මොකද ඒක බලනකොටම අනිවාර්යයෙන්ම හිත යොදනකොටම කාමයේ රාගේ ලෝභය ඇති වෙනවා ඒ වගේම තමයි තමයින්ට ඉදිරිවාදී කාදී කරන්නේ ජම්මාන්තරගත සතුරෙක් දැකලා ඒ සතුරගේ කය දිහා කයේ කයානුව බලන සුළුව බලන්න නම් අවදාප ද්වේෂේ දෙන්නේ නැතුව කලහෙන්නේ නැතුව ඒ කය දිහා අපිට කය අනුව බලන්න බෑ. මේ දෙක මැද තමයි මගේ කය තියෙන්නේ. මගේ කයත් සමහරලාට මට අන්ත කාම වස්තුවක්. තව සමහර වෙලාවට පුදුමාකාර ද්වේෂයේ ලබන දෙයක්. ඒක නිසා මේ තමන්ගේ කය විශේෂම නාප තාලේ අමනාප තාලේ මධ්‍යස්ථ තාලේ බලනවා වගේම බාහිර ඕන තරම් අපිට දැනගත හැකි කයින් අපිට සමාන මනුස්ස జాතියට අයිති ප්‍රිය අප්‍රිය මදාව. එහෙම නැත්නම් මේ වගේ කඩපටනාසේ තියෙන සත්තු. මේ සත්ත්ව પરම්පරාව මේ තේරම දිහා බලනකොට අච්ඡත්ත බහිද්දා කියලා මේ දෙක ගැනීමෙන් පූර්ණත්වයකටපත් වෙනවා. ඒක නිසා අපි කොතනින් පටන් ගත්තත් පුළුවන් පහසු අල්ලන්න පුළුවන් ගොරෝසු දැනෙන තැනින් පටන් ගන්න. පටන් අරගෙන ඒක අවසන් කරන්න නම් මෙතෙක් නොදැනෙච්ච අපහසු වෙච්ච අකමැති වෙච්ච සෑම දෙයක් විශේෂයි අර தත්ත දැනුම ඉංගන් මායින් නැතුව අතුරුවන්ද නම් සතිපට්ඨානය කියන වචනේ තේරෙනවා ඒක නිසා පහසු තන තමන්ගේ කයෙන් නම් ඒක ඇති පටන් ගන්නතර ගමන්නේ ආන්නාසාන් කරනවා ඉති අජ්ජත්තං වා කායේසු කායानुපස්සී විහෙරති නැත්නම් මෙතන සඳහන් කරනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධර්මානුපස්සී විහෙරති නීවර ධර්ම පිළිබඳව තමන්ගේ ඇතුළතින් නීවරණ පහළ වෙනකොට ඒක දිහා බලලා අපිට හොඳට බලා ගන්න පුළුවන් ආයක ප්‍රශ්න නැහැ දිගට කරගෙන යන්න යනකොට තමයි තේරෙයි තමන් එක වාදේ කරන සෑම කෙනාමත් ඒ වාගෙම නීවරණ වලට යටා. ඒ ඇත්තන්ට රාගයක් වෙලා තියෙනවා තමන්ට ද්වේෂයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ වර්තමාන නීවරණ කියන්නේ කියලා තමන්ගේ ඇති කරගත්ත ඥානෙ බාහිරයට ඕනේ තරම් යොදවන්න පුළුවන් මේ කය කියන මාධ්‍ය තුල. ඒ වගේම තමයි ඕනම කෙනෙකුට බාහිරෙන් බලන්නත් වෙච්ච ශරීරය දිහා බලලා එහෙත් හොඳට ඕම කේන්ති කියලා කුණු වෙච්ච මිනිස්සු දිහා බලලා තමන්වත් මේකමයි කියන බාහිරින් පටන් ගත්ත දේ අතුරට ගන්නවා යම් තැනකට ආවට පස්සේ මේ දෙක සම වෙනවා එතකොට අජත්ත බහිද්ධාවා බාහිර වශයෙන් සහ අභ්‍යන්තර වශයෙන් සමානයි රාහුල පත්‍ර ස්වාමීන් වහන්සේට කරුවචන ප්‍රදාන කරනවා අජත්තං පටවි ධාතු බහිද්ධා පටවි ධාතු පටවි ධාතු රේවේසා රාහුලය ඔය ශරීරයේ ඇතුලේ පටවි ධාතු කියන. බාහිර ගස්කල් වල පටවි ධාතු කියන. ඔය දෙකම පටවි ධාතු පහ. ඔක අධ්‍යාත්ම වශයෙන් ගත්තයි කියලා ඔක වැඩි ධාතු මට්ටමට පත්වෙච්ච උතුම් උත්තර තත්යකට පත් වෙනවා. අසුචි කොටක තියෙන පටවි ධාතුව කියලා එකේ කෙලසිච්ච ගතියක් තියෙනවා. එහෙම එකක් නෑ දෙකම පටවි. ඒක නිසා කාය කායනුපස්සී බැලුවත් ධම්මේ ධම්මානුපස්සී බැලුවත් මේ අධ්‍යාත්ම බයිද්දා දෙකට ගියාට පස්සේ කොතනින් පටන් අරගත්තත් ඒ සමතත්තරපත් කරන ගතිය මේ තේරවාද ධර්ම ඉගැන්වීමේ ක්‍රමයේ මූලිකම ස්වභාවයක් දන්න තැන ඇතුළත වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් දන්න තැනින් ගොරෝසු තැනින් පුළුවන් තැනින් පටන් ගන්න. සර්වඥාද වැඩි ඉවර කරනකොට සංසන්දනාත්මකව සියල්ල සම්පූර්ණ වෙන බවට ඒ චක්‍ර ක්‍රමේ ප්‍රබල ගන්න. ඒක නිසා ධම්මේසු ධම්මානුපස්සී කියන එකත් අර විදිහට කය අනුව බලනකොට අපි දැන් ගත්ත නිදර්ශනය වගේ තමන්ගේ කය වගේ තමයි අනුන්ගේ කය කියලා අපට අත්‍යත්ත බයි තමයි බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදනාව ගත්තාම විශේෂයෙන්ම අපට ආසන්න උත්සන්න ලබඳි සහෘද කට්ටියගේ වේදනා හොඳට ඒ කම්පාවට අනුව වෙන අනුකම්පාවෙන් පැටේ. යාට වේදනාවක් වෙනකොට ඒ අනුව අපි ඒ කම්පාව වෙනකොට අපිට ඒ අනුකම්පාවක් කරන අපි අනුකම්පාව කියලා කියනවා. ඒ වගේම තමයි අපිට හතුරෙකුට හොඳතෝම වේදනාවක් කියලා අපිට සතුටක් ඇති. හොඳ වැඩේ හො වෙලා නැති. ඔක් තමයි වෙන්න ඕනේ කියන්නේ. ඒ වගේ සතුටෙකුට ලාභය සත්කාර ලැබෙන අපිට ඒක ගැන තරහ ඇති වෙනවා. අපිට හිතා ගන්න පුළුවන් මේ වේදනාව කියන සමාධිය තුලිමුත් අපිට මේ මුළු මේ සත්ත්ව ප්‍රජාවම විදා හදා ගන්න. ඒ නිසා අච්ඡත්ත වශයෙන් බයිතාවක්. අච්ඡත්ත බයිතාවක්. ඊගාවට චිත්ත ධර්ම ගන්නවා. අපි ඉතලාම තමන්ගේ හිතේ හිතවිලි පහළ වෙන හැටි මේ මේ පුද්ගලයන් ආශ්‍රයකොට ධර්මානුකූල වෙන හැටි මේ මේ පුද්ගලයන් ආශ්‍රය කරන අසත්ධර්ම පැත්තට යන හැටි අතපුරුක සංකේ වේට යන හැටි ඒ අනුව බලනකොට අපි අපේ සම්මිය දෘෂ්ටිය ඇතුළත අපිට ආරස්සයි පිටතෙන් වලට ගියාම අපි අනාරස්සිතයි ආදී වශයෙන් අපිට ඒ වැටගෙන ගතිය ඒකාන්තයෙන් හැම මිනිසෙකම ඔය தත්ත්වයට යටයි අපි සතිපට්ඨාන ඉඳිස්සලා අපේ හිතවිලි මෙහෙමයි සතිපට්ඨානේ ආවට පස්සේ හිතවිලි මෙහෙමයි ප්‍රතිපත්තහනේ වැඩෙනකොට මේ හිතවිලි වැඩෙන්නේ මෙහෙමයි කියන කාරණාව කවමදාකවත් එක්කෙනෙකුට නිච්ච වෙච්ච තීන්දුව වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ওই නීවරණ ධර්මයේ ඒක නම් හින්දු ආගමයි බුද්ධ ආගමයි දෙක සාමාන්‍යයෙන් අදා බෙදා ගන්නවා අනික අතෝ ওই තරම් සංවිධානාත්මක ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ පහ. ඒ වගේම ආයතන 6. ඒ වගේම උද්ධංග ධර්ම. ඒ වගේම තමයි මේ සතර සතර සතුටකාන ගත්තාම කිසිම තාලයකට මේක බුද්ධ ආගමේ කියලා වෙන් කරන ගතියක් මොනම තැනකවත් ඒක පිළි අරගන්න යන මියට බුද්ධ ආගම් කාර්යය කියලා කියනවා ඒක බුදු සම්මුතියක් විතරක්. නමුත් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක් මේක හොඳයි කියලා පිළිගත්තොත් ඒක ලැබෙන ආනිසංසවලට අවස්ථාව තියෙනවා. ඒක නිසා manussත්වය කියලා කියන්නේ මෙන්න මේ විශාල විශ්වගත දැනුම තේරුම් ගන්නට දොරවල් හතරක් සහිත ප්‍රස්තාව. කයෙන් අපිට පුළුවන් මේ විශ්වගත දැනුමට සම්බන්ධ මේ සරුවත්යන් වහන්සේ ආදී ඒ ලෝකෝත්තර ධර්ම හදාරපු ආශ්‍රය කරපු උද්ධාදී උත්තරයන් වහන්සලා යම් තැනක නිවිසනසේ පැමිණ වැඩවතාලද එතෙන් යන්න පුළුවන් අපිට කය ගැන බලන්න. එතෙන් යන්න පුළුවන් අපිට වේදනාව ගැන බලන්න. එතෙන් යන්න පුළුවන් අපිට හිතවිලි ගැන බලලා එතෙන්ට යන්න පුළුවන් අපිට මේ නීවරණ ආදී ධර්ම කොටස ගැන බලලා. පිරිසනාට ඔය කියන විදිහේ ආයනුපස්සනාවේ නම් යම් සමානකමක් වෙන්නේ මොකද එක හරි වගේ තියෙන කණිට රත්තු එකට ජීවත් වෙන ගතිය රැළේ යන ගතිය තියෙන. වේදනා ධර්ම චිත්ත ධර්ම ධර්මානුපස්සනා කොටස් වලට යනකොට ඒ වගේ සංසන්දනාත්මක බැලීමක් අවදාහකවත් කරගන්න. ඒ නිසා manussත්වයේ තියෙන අති ශ්‍රේෂ්ඨ සම්බන්ධය. අර විශාලම වූ එහෙම නැත්නම් විශ්වගත වෙච්ච ඒ මහා දැනුමට යන්න අපිට ක්‍රමවේද හතරක් තියෙනවා. ඒ ක්‍රමවේද හතරට මේක උපකරණ මිස ශරීරය කියලා කියන්නේ ඒකට යන උපකරණයක් මිස එහෙම නැතුව ඒක පෝෂණය කරන්න කවන්න පොවන්න හදපු දීපු කරදර කරගන්න දෙයක් නෙමෙයි. නමුත් සතිපට්ඨාන තේරුම් ගන්න තා මේ මනුස්ස ශරීරේ කාමාතාව සඳහා පාවිච්චි කරනවා දුඹකරයක් වගේ යන්ත්‍රයක් වගේ පාවිච්චි කරනවා ලාභ සත්කාර ලබන්න පාවිච්චි කරනවා මේ තේරම කියන්න පුළුවන් නොමනා භාවය. නියම භාවිතය නම් කායි කායානුපස්සී විහෙරති. කායේ කාය අනුව බලන සුරු වාදේ කළොත් අන්න බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කොහොමද ලෝකෙදී ආ බැලුවේ? ආනේ කාය තුලින් දැක ගන්න පුළුවන්. වේදනා තුලින් දැක ගන්න පුළුවන්. හිතවිලි තුලින් දැක ගන්න පුළුවන්. මේ ධර්මානුපස්සනාවෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා ධම්මානුපස්සනා කොටතේ ඒ චතුරාර්ය සත්‍යමාරේ සරුවචනසේ දැන් මතක් කරනවා ධම්මේසු අච්ඡත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා වතයෙන් අතුරත දගන්න පුළුවන් මේ ධර්මානුපස්සන කොටස් දැකගනිමින් බලාගනිමින් ජීවත් වෙනවා. බාහිර අත්ංගෙව මේකමයි. එහෙම නැතු ඒ අත්ංග මේ වෙනමම ධර්මානුපස්සන කොටසක් තියෙනවා කියලා හිතන්න නරකයි. ඒ අතු අදහන ගතිය හෝ දැක ඇති ගතිය වෙනස් වෙන්න පුළුවන් නමුත් දැක ගැනීමට හෝ අදහා ගැනීමට අපට වාගේම අවස්ථාවක් සෑම කෙනෙකුටම තියෙනවා. නිසා බහිද්ධා වශයෙන් බලනකොට තමයි හොඳට තේරුම් ගන්න පුළුවන් මම මෙච්චර කාලයේද මම මෙච්චර සද්ධාවේද මම මෙච්චර වීර්යයේද ඒ ප්‍රමාණය මම සාක්ෂාත් කරලා තියෙනවා. මට වැඩි යොදපැත්ත මෙතන ගිහිල්ලා. මට වැඩි කී නැති අතට මෙතන ඉන්නේ. ආදි වශයෙන් බලනකොට පැහැදිලි මග පළ මග ලකුණු දක්වන පිටීමක මම දැන් මෙන්න මෙතන ඉන්නේ කියලා දැක ගන්න නම් අනිවාර්යයෙන්ම මේ බහිද්ධා සංකල්පයව කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අච්චත්ත බහිද්ධා දෙක කල්පනාවෙන් තමයි මේ පුදුලට වැටෙන්නේ මේ සංසාර ගමනේ මේ කාය චිත්ත මේ කාය වේදනා චිත්ත ධම්ම කියන අනුවේ මේ ජීවිතේ මේ මේ අවුරුදු වල මෙන්න මේ මේ විදිහේ ප්‍රගතියක්. නැත්නම් මෙතුආකාර සංසාරේ මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා පැහැදිලි සංසන්දනාත්මක දැනගැනීම කරගන්න මේ අච්චත්ත බහිද්ධා එහෙම නැත්නම් අජත්ත පහිතා කියන සමව යොදලා බලන මේ තුන් ආකාරය ඉතාමත් වලබලයි. ඊගාවට සමුදේ ධම්මානුපස්සීවා කාය ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ ධම්ම කොටස් නීවරණේ ස්කන්ධ ආයතන පොත්‍යංග එතනින් ගියාම මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය හතරයි හැම මොකක් වෙලාවක ඇති වෙනවක්තාව දැක් ගන්න. උදේ පාන්දර අපි තින්දකින් ඉඳලා හෝ ඊනකින් ඉඳලා හෝ පාර නැගිටිනවා කියලා හිතුව. නැගිටපු ගමන් අපි අවදි භාවයක් ඇති කර ගන්නවා හිතේ. අවදි භාවය වෙනකොට අය නිර්මාණය වෙලා නැහැ. හිත නිර්මාණය වෙලා. හිත අවදි වුණා. ඊගාවට අපි හිතේ පවතින තැන දිශාංශ දැකගන්නේ කය නිර්මාණය කර ගැනීම. ඒක තමයි අපි ඇත්තකාරී. ඇත්තකාරී වල තමයි කරන්නේ හරි. දැන් මම උතුරට උඩු දාලා බුදි අයින හිටපු කාමරේමයි දැන් හරි කියලා ආනේ එතකොට ඔන්න කායක පහළ වීමක් ඇති වෙනවා. එතෙන්ද එනකන් නම් අර තද බල නිින්දේ ඉනකොට අයක් ටිකක් මොනවාක්වත් නැහැ. නිින්දෙන් අවදි වෙනකොටම හිත අවදි වෙනවා. හිත අවදි වෙනාට මම කුලෙන් පා වෙනකොට ඕන්න කාය බලලා අතකට ගාලා බලුවට තමයි සන්තෝෂ වෙන්නේ. ඒ වගේම ක්ලාන්ත වෙලා නැගිටිනකොට ඒක පාර රොන්න වාහනේ ගැප්පිලාට මොන අනතුරු වෙලා අදී ආසාවෙන්ම නව කතා කාරු කියන්නේ මම අවදිලා බලනොත් ඉස්පිරිතාලේ ඇඳ කයි. එතකොටයි මම දැනගත්තේ ටික වෙලාවක් ගියාට පස්සේ කකුලක් නැහැ කියලා. එතකොටයි මම දැනගත්තේ මගේ දත් ගැලවිලායි කියලා. ආදිවාසී අර කායට සම්බන්ධ වීම ජීවන කොටත් අපිටත් අර පුද්ගලයාගේ අත්දැකීම අපට දැනෙනවා. ඒ අහිතේ අවද වීමෙන් පස්සේ කායට අවදි වීමෙන් තමයි මේ ඉන්න තැන යන යන තැන බලාගන්නේ. ඒ නිසා මේ කාය කය අනුව බැලීම ඕනම වෙලාවක ඇතිවීමෙන් නැතිවීමෙන් පවතී. දැන් භාවනා කරනකොට ආනාපාන භාවනාව හෝ පිම්බි මැකිලින් භාවනා කරනකොට අරමුණ සිවුම් වේගෙන යනකොට ඇඟට නොදැනී පොඩ්ඩ කය අමතක වේගෙන යනවා. ඒ මොකද ගත්ත මූල කර්මස්ථානෙමයි හිත සතිය අඛණ්ඩව පවතී. ඕන කිතුල් පිට බලින විඤ්ඤා කිතුල් පිටුර පියවර බලින්ද ගියා වගේ පාට දෙවි ගෑල වැර. වැටිච්ච දවසේ පාට ගැසිලා කයට ආවට පස්සේ මේ හරිම ප්‍රශ්නේ ඊගාට කමට ආසුත කරනවා අතිශි මේ මොකද උනේ කියලා බලන්න. මෙතෙක් කියලා මොකද උනේ මට නිින්ද ගිහිල්ලා අවදි වුණාදෝ එහෙම නැත්නම් වෙන මොකද උනේ ඒකත් මේක වෙයිදෝ ආදි වශයෙන් අර නැවත කය ඇති වෙන අවස්ථාව උපදින අවස්ථාවකට වැඩිය මහා ලොකුට ගන්න. ඒ නිසා හැම චිත්තක්ෂණයකම මේ කය ඇති වෙමින් නැති වෙමින් පවතී. මොනින්ද අවදින වෙලාවක නැත්නම් අම්මා කෙනෙකුට බබෙක් හම්බ වෙන වෙලාවක එහෙම නැත්නම් නින්ද භාවනා කරනකොට ගැතිලා අවදි වෙන වෙලාවක අපිට ඒකේ නියෝජනය අදක ගන්න පුළුවන් ඕන කායක පහළ වෙනවා. ඒ සම්මතානුකූලව අපි දැනගන්න. ඒ නිසා අපිට කය හෝ මේ විදිහට දැක් ගන්න පුළුවන්. විදුවට සතිපට්ඨානෙ වැඩෙනවනම් වේදනාවක මුලක් දැනගන්න. ඉස්සෙල්ලම අපි වේදනාව දැනගන්නේ දැහැහෙන්න ඇති වුණාට පස්සේ. නමුත් හොඳට හිත සූක්ෂම සියුම්ම ඉදිරි දැක්මත් සහිතව භාවනා කරනකොට අනන්ත අප්‍රමාණ වේදනා ඇති වෙමින් පවතිනවා දැක ගන්න පුළුවන්. ඒ අතරමැද එක වේදනාවක් බොහෝ කල් පැවතීම පිණිස ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වීගෙන යන ආකාරය දැකගන්න. ඊගාට හිතවිලි විවාහ ලෝකාවතරෝ හිතවිලි වල ආරම්භය දැකගන්නේ පරියන්කයටත් වඩා සත්‍යයි. සක්මන් කරගෙන යනකොට හොඳට වම දකුණු වම දකුණු තියෙන තමන්ගේ සක්මන් අලුව කෙලවරක ඉඳලා මැද දක්වාම යනවා. ඉතින් තමන් දන්න තව පියවර 20ක් 30ක් යනකම් සක්මන දිගට තියෙනවා. නමුත් ඔය අතරමැද කාලෙට හිතවිල්ලක් එනවා. දෝ දක්ෂණ යෝගාවචරය දැනගන්න මේ හිතවිල්ල සාමාන්‍ය ආගන්තුකෙක් මිස වරපතල වැඩගත් නමුත් එක් නෙවෙයි. ඒක නිසා ඒකට පණ නොදුන්නොත් ඒක පිළිපද ගියේ නැත්නම් අර හිතවිල්ල එහෙමම කප්සාවටපත් වෙලා හැලිය. යම් විදියට හිතවිල්ල බාරගත්තොත් ඒ හිතවිල්ල දිගේ තමයි පක්කණි කෙලවර නැටය. එතකොට හිතවිල්ල ආරම්භය මෙහෙම. ඒ වගේම නීවරණ ධර්මයේ සමාහලක් උවමනායෙන් අපි ඇති කරගන්න සමාහල පරිසරයෙන් අපට ඇති වෙනවා. එහෙම නැතුව එක එක ස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර ඒ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ආයතන එකපාරට අපි යමක් තියා කටත් අරගෙන බලාගෙන ඉන්නකොට කනට මොනවාරි ගඳිනකොට අර හිතේ ඇහි තිබුණු හිත කනට යනවා. එතකොටම කඩියෙක් කනවා මధుරයක් කනවනේ ඔන්න කයට යනවා. ඊට ගඳක් වදිනවනේ නායට යනවා. ආයෙ විදිහට එක එක තැන් වල මේ ආයතන පහළ වෙන හැටි භාවනා යෝගාවචරය දක්ින හැටිත්ටි ආත්පස්ම වෙනස් භාවනා නොකරන සතිපට්ඨානේ නාහතු වෙන එයා හිතන්නේ මේ ඉන්ද්‍රිය හය හැමලාම තියෙන හැම වෙලාවෙම තියෙනවා හයෙන්න වැඩ ඒකට තමයි මම කියන්නේ මොකද භාවනා කරන පටන් අරගත්තට පස්සේ පේනවා ඒව ඒ ඒ වෙලාවෙ එක එකක් යටපත් කරගනිමින් තමයි මතුවෙන්නේ ඒ මතු වුණාට ඒක චිත්තක්ෂණිකෙන් නැති වෙන නිසා ඒ වගේ ඇතිවීමක් තියෙනවා ඇතිවීම පැත්ත දන්නවනම් හරිම විචිත්‍රයි මේ ධර්මානුපස්සන. ඒතර බොද්ධංග ධර්ම එක එකක් ඇති වෙන්නේ නැහැ. ඔන්න මට සතිය පහළ. ඔන්න මට ධම්ම විචේ පහළ වුණා. ඔන්න මට වීර්ය පහළ වුණා කියන හරියට නැති තැනකින් ඇවිල්ලා සතියක් පහළ වුණා වගේ හොඳට වරින් වර පේන්න පටන් ගන්නවා. ඒ වගේම දුක්ඛ සත්‍ය පිළිබඳව, සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ සත්‍ය පිළිබඳව, මාර්ග සත්‍ය පිළිබඳව සෑම දෙයකම මේ ආරම්භය දැක්කම තමයි ඒ ඥානෙ පටන් ගන්න. ඒක නිසා මුළු ලෝකෙම අම්මට වගේ. මොකද අම්මා දකින්න හැම එකම උපදින හැටි. තාත්තා දකින්නේ නැහැ. ඒ නිසා ඒ උපදිච්ච එක රටේ රජ වුණත් අම්මට වෙන්නේ අපේ ගෙදර පොඩි එකා කියලා තමයි වෙන්නේ. ඒ වගේම තමයි මේ පොඩි එකා රජ වුණත් අම්මට වගේ. මුළු උත්පත්තියේ සිට මාව දැකපු කෙනා කිව්වහම ඒකවත් ඇති ඒ දරුවට මාතෘත්වයේ. ඒ වගේම තමයි කය ඇති වෙන චිත්තක්ෂණයක් පාසා ඉන්දින් අවදි වෙනකොට පරියංගයක ඇතිලා ඉන්නකොට මේ කයේ ඇතිවීම දැන් ඇති වුණා කියලා දන්නවනම් ඒ දැනුම හැම වෙලාවෙදීම තමන්ගේ අතේ ඇති. මේ දැනුමට බෑ තමන් වායලාගෙන වත් කරගෙන අරගෙන. දැන් වේදනාවක් එනකොටම උණු උණුෙම ඒ වේදනාව මුලමදාග දැකීමේ ආරම්භය දන්නවනම් අදාපත් අය වේදනාවට තමන් යටපත් කරගන්න. ඒ වගේම තමයි හිතවිල්ලක ආරම්භය ගන්න. ඒක අපි සිංහල අත්ෝපදේශයකට කියන උපහැරන කියන මේකත්ෙන් කරන්න පුළුවන් වෙලාව අහුනොත් ඔය එකත් එක්ක. ඔක පොරවෙන් වඩනකම් බෝ කරගත්තොත් තමයි අපි ඇඟ උඩට කඩාන වැඩේ. ඒ නිසා නියපොත්තෙන් කන්න වෙලාවට අල්ලා ගන්නවන සතිපට්ඨාන කියන්නේ. ඒකයි එනකොටම හිතවිලි අල්ලන්න පුළුවන් නම් ඔය එක හිතවිල්ලක්වත් නැහැ. කොල්ල සුළුක වලක්. ඒ වගේම තමයි නීවරණ ධර්ම උනත් එන්නකොටම ආරම්භය අල්ලගන්න පුළුවන් නම් සමුදේ දැක ගන්න පුළුවන් නම් ඒ නිවර්ණයට බෑ කවදාකවත් අපි යටපත් කරගන්න. යටපත් කරත් තරයයි දෙක. ඒක නිසා මේ කාය චිත් වේදනා චිත්ත ධර්ම කියන මේ ඕනෙම කොටා සංකොටාසයක් ගත්තොත් හැම දෙයකටම මුලක් තියෙනවා. නමුත් භාවනා නොකරනේ නොදන්න කෙනා දැනගන්නකොට ගොඩක් වැඩි පහු පහු වෙලා පොහු වෙලා ඉවරයි. එතන අප්‍රමාදී කියලා කියන්නේ එවැනි ධර්මයේ සමුදේ දැක ගැනීම සඳහා ඇති වෙනකොටම උණුව රත් වෙලා තියෙනකොටම යකඩ තලා ගන්න. ඒ වුණාට පස්සේ බෑ. ඒ නිසා සෑම කායන ප්‍රශ්නනා නැත්නම් කාය පිළිබඳ දැනුම ආදී ගෙවුව මතු වෙනකොට ඉතාමත්ම මෙලක. ඉතාමත්ම උණුසුම්. ඉතාමත්ම ටීකා. උන්ට තේමාද උනොත් ඔය අයියත් උනාට පස්සේ ඉතින් අර වේලි මේ මේ නිවිච්ච යකඩයක් ඇලුවා වගේ කවදා කන්නේ තියන්න බෑ පොකුරක්. ඒ නිසා හැම ධර්මතාවයකම සමුදය දැක් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් ආරම්භක යෝගාවචරය හැමදාම පටන් අරගන්නේ සමුදය පහුලා ඩක්විලා. ප්‍රශ්නයක් නැහැ. සමුදය මම දැකගත යුතුයි. ඒකටයි මේ සතිපට්ඨාන කරන්නේ කියලා කොච්චර ප්‍රමාණයකට හරි ගමන දැනගෙන ඊට පහුද මීට පොඩ්ඩක් කලින් අල්ලලා. අපි ගත්තොත් චේන්ජ් යනවා. හොඳටම චේන්ජ් ගියත් පස්සේ අහුවෙනවා. ඒක ආධාරණයක් නොකළ යුක්තක් කියලා අමතක කරන එක නෙවෙයි කියන්නේ. හොඳයි මට කේන්ති දැන් අහුණා. නමුත් එතකොට ඒක සෑයන සුරුදි කියලා කාකාරි ගහලා බැනලා කේන්ති කියලා ඉවරයි. නමුත් මේක හරි මට ඇති මම ඊට ඉස්සෙල්ලා මෙච්චර අමාරුවේ වැටුනේ මම කේන්ති කියලා පහුණාට පස්සේනේ මම ඊට පහුවෙන් දාට වෙනකොට ආයෙත් මට කොහොමද කේන්ති යනවනේ. මේක ඉස්සෙල්ලා මම අල්ලා ගන්න ඕනේ මේකේ සමුදේ දැක ගන්න ඕනේ කියලා. ඒක ඉච්චර මෝරන්න ඉච්චල යවනිකා. දැක ගැනීමේ වැඩ පිළිවෙල එක දවසක සාර්ථක වුණා නම් ඒ හිත විදිහට කියනවනම් ආපු වෙලාවේදී දැකීම නරකක් කියලා කලකන්නේ නැත්නම් එන්නේ එන්නේ පටන් ගන්නවා ඒක හොඳටම මේ වැඩ පිළිවෙල සාර්ථක ව්‍යාපාර මට්ටමට ලාභ ලබන ව්‍යාපාරයක් මට්ටමට කරන එක තමයි අද තියෙන මේ අලපුතු වෛද්‍ය කරන ඕනෙම ලෙඩෙක් කොච්චර අසාධ්‍ය උනා ලෙඩ ටික සේම එක තැනක තියාගෙන නිරීක්ෂණය ඒගොල්ලෝ ලෙඩ වෙලා දින උඹලා බෝ වෙන જાති උඹලා ළඟ ඉන්න බෑ කියලා විහි කරන්නේ නැහැ බලා ඉන්නකොට තේරෙනවා සමහරු බොහොම උත්සන්න වලට වෙනවා. සමහරු නැගිටිනවා. සමහරු කුල් අවස්ථාවේ, සමහරු මැද අවස්ථාවේ, සමහරු වග අවස්ථාවේ ටික කාලයක් අර ලෙඩ දිහා බලා ඉන්නකොට තේරෙනවා. මෙන්න මේ මට්ටම පැනලා පස්සේ ප්‍රතිකාර ආවා. මෙන්න මේ මට්ටම පණින් දිසලා උණු වතුර ඉලුණු වතුර නෝ සනීප කරන්න පුළුවන්. මේ මට්ටමට ආවොත් නම් සල්ලි කර්ම කරන්න. ආන්නේ දැනුම ආවට පස්සේ ඒ කරන ක්‍රියාවලට ලැබෙන ප්‍රතිචාර දිහා බලන හිටියොත් අනිවාර්යයෙන් මේක පහුවෙන්දට ඒක පිළිබඳව පොත විද්‍යාත්මක පත්‍රිකාවක් නිකුත් කළා මුළු ලෝකෙටම විකුණනවා. ඒ මොකද ලෙඩුත් එක්ක ඉන්න බයලා ලෙඩ දිහා බලන්නේ ශක්තිය. ඒ නිසා කාය කියන්නේ ලෙඩේ, වේදනා කියන්නේ ලෙඩක්, චිත්ත කියලා කියන්නේ ලෙඩක්. මේ තේරම ලෙඩ. මේ තේරම ලෙඩ එන්නේ මේ කුරු පංචස්කන්ධයට. ඒ එනකොට ඒක සමුදේ දැක ගැනීමේ ක්‍රියාවලිය වෙන විදිහට කියනවාට කලින් කියා විදිහට කායේ කායානුපස්සී කියන වැඩපිළිවෙල මුලින් මුලින්ම දැක ගන්න ඕනේ කියන වැඩපිළිවෙල දැක්කම කාය කියලා කියන්නේ තමයි අත්ය අතට අහුවෙච්ච ඉඳුරු කියන ගැන කුක්ෙක් වාගේ හදා ගන්න පුළුවන්. ඒ භාවනාවේ කොයි තාක් දුරට මුලට කොයි තාක් දුරට අරමුණ එනකොටම මෙනෙහි කරන ශක්තිය ඇති කරගත්ත ඒ තාක් දුරට ධර්ම කරාට නතු කරන්න පුළුවන් ශක්තියක් වගේ. ඒක නිසා මේ කියන අතර සත්‍යපට්ඨානේ ධර්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය වුණත් ඇති වෙනකොටම දුක දැක ගන්න පුළුවන් නම් ඒකටත් කියනවා සමුදේ ධර්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඊවරයක් ඇති වෙනකොටම ආරම්භය දැක ගන්නවත් ලැබේවා. ඒ වගේම ස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර ඇති වෙනකොටම මට දැක ගන්න ලැබේවා. ආයතන වශයෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිත මාරුවීමේ වැඩ කරනකොටම මෙන්න ඇහි තිබුණ හිත මෙන්න කනට ගියා. මෙන්න නායට ගියා. මෙන්න බලට ගියා. මෙන්න පිම්බීමට ගියා ආදී වශයෙන් අල්ලගන්න පුළුවන් නෑ. ඒ වගේම තමයි අපෝච්චංග ධර්ම වශයෙන් මෙන්න සතිය පහළ මෙන්න ධම්මවිචේ පහළ වුණා කියලා. ඉන්නකොටම ඒ ධර්ම පලයන් දැක ගන්න පුළුවන් නම් දුක්ඛ සමුදය ආදී ධර්ම දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා සමුදය ධර්මානුපස්සීව ධම්මේශු විහෙරති. ඊගාවට ඇතිවෙච්ච දේවල් වය ධර්මානුපස්සීව දැන් දුක් වේදනාවක් නම් වය බොහොම සැපක්. සතිය වගේ දෙයක් නම් වියෝ වීම දුකයි. ඒ මොකද ඒක දිගට පවත් ගන්න ඕන දේ. නමුත් ওই දෙක සැප දීව දුක දීම කොහොම වෙතත් සමුදයක් නැත්තම් නම් වයක් තියෙනවා. ඒක නිසා අර හොඳ නරක හිත ඇත්ගෙන නරකක් ආවොත් නම් වය සැපට ගන්න. හොඳ දෙයක් කියලා හිතාගත්තොත් නම් වය දුකට අර ගන්න මේ නිසා පෙළෙනවා. නමුත් මේ පිළිම පැත්තක තියලා ඇති වෙච්ච දෙයක් නම් වැටි වෙනවමයි. ඒකේ හොඳ නරක ભેදයක් නැහැ. ඒ ස්වභාවය කියලා වයත් දැකගත්තොත් ඒ පුද්ගලයා ඒ ධර්මයේ ඉගෙනගත් ධර්මයට වැඳ වැඳී ධර්ම ඉගෙනගත් ධර්මයට නායකත්වයක් ගන්නවා. මුරෙක් වගේ කටයුතු කරන්න පටන් ගන්නවා. පස්සේ යාට විනෝදාන්තයක් වෙනවා. සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරේ. ඇතිවීම නැතිවීම දෙකම දැක ගැනීම සඳහා ඔහුගේ ඒ ප්‍රයත්නය ඇති වෙන පටන් ගන්නවා. මේකෙදි කියන කරුවචන දේශනාවල සූත්‍ර වලින් ඉතාම වැදගත්කම තමයි උන්වහන්සේ ඉදිරිපත් කරන මේ ක්‍රමයේ හැටියට බලනකොට කයි මේ ලක්ෂණ හතරම තියෙනවා. අච්චත්ත බහිද්දා බලන්න. සමුදේ වයදේක බලන්න. වේදනාවේ තියෙන මේ සෑම ධර්මයක සංවචනසේ තෝරාගෙන තියෙන්නේ ආවට ගියාට මගදී අහිඳ ගත්තේ නෙවෙයි. බොහෝ කල් භාවනා කරලා මේ හතර පහක් හයක් වෙනකොට ඉතිරිපත් කරනවා. ඉතිරිපත් ලොක්කෝම සංග්‍රහ කරලා බලනකොට පේන මේ සංග්‍රහයට ගැළපෙන කොටස් තමයි ඉතිරිපත් වෙලා තියෙන්නේ. ඒ ඉතිරිපත් වෙච්ච දේවල් වල ක්‍රමික වර්ධනයක්. ඒ වගේම අති ධම්මාති වාපරස සතිපච්චපටිකා හෝති මේ ලෝකේ ධර්ම කියලා જાතියක් කියනවා. නීවරණ කියලා જાතියක් කියනවා. ස්කන්ධ කියලා දායකන තියෙනවා. ආයතන කියලා දායකයක් තියෙනවා කියන එළඹ සිටි සීය පිටෝ. අති ධම්මාති වාපනස සතිපච්චපතිතා හොති යහෝදී ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය මේ කය තියෙන්නේ ඥානය හෝ කරගන්න. කය පිළිබඳව කාය අනුරූප කාය රූපසනාවෙන් බලල සතිය පිටව ගන්නයි කය ඥානය පිටව ගන්නයි මේ කය දින වෙන්න මොනම දෙයකටවත් අත්ති ධම්මාතිවා සති පච්චපට්ඨා හොති යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත් පාය. ඒක නිසා මේ අර හතර අජත්ත බයිතා වශයෙන් බෙදන්න පුළුවන්කම, සමුදේ වාය වශයෙන් බෙදන්න පුළුවන්කම, ඥා සතිය පිහිටියට පදනම් කරන්න පුළුවන් බව. ඉතින් මේ තුනටම සාධාරණයි මේ සතර සතිපට්ඨාන. ඒ විතරක් නෙමෙයි ධර්මයේ අපි ඉගෙන ගන්නේ ඔය පට්ටම් ලබාගෙන ත්‍රිපිටක ධාරී විනය ධාරී අනම්මනම් කොලයක් ඉවර කරන බරේ පට්ටම් කියන්නේ නෙවෙයි. ඒ ධර්මයේ තුලින් පටිච්චසමුප්පාද ඥානවත්. එතකොට මේ බර උත්තර යන දෙයක් නැහැ. මොන කායන පස්සනාව පිළිබඳ විචාරද කියලා ලියන්න දෙයක් නැහැ. කායන පස්සනාව දන්නවනම් කාය පිළිබඳව ඥානය දිනවා කාය පිළිබඳ එළඹ සිටි 100 කියන. කුච්චර එක පස්සව ගත්තද කියනවනම් අපි ථේරවාදී ත්‍රිපිටකයේ මේ ත්‍රිපිටකය ඉගෙන ගැනීම. එහෙනම් එයින් මේ ඇති කරගන්න උතුමගත මාන ගති ඇති වෙද කියන කෙලෙස් මම හිතා ථේර මේ ත්‍රිපිටකයේ පිළිබඳ වැරදි අර්ථකථනයකින් පස්සන් අත්තම් බාරගන්න. මේ ධර්මයේ තියෙන සතර සතිපට්ඨානය බව තියෙන්නේ යාව දේව ඥානමත් කාය පතිස්සතිමත් කාය කියනකොට මොනවද ඒකට අවශ්‍ය කරන පට්ටක් මොනවද ඒකට අවශ්‍ය කරන දැනුම මොනම දෙයක්වත් ඕනේ නැහැ මොකද සතිය කියලා කියන්නේ එළඹ සිටි දේ පිළි එළඹ සිටි දේ පිළිබඳව ඔය ඔයා නම් මේ ලයිට් කියව කිව්වත් අරක පිළිබඳ සතිමත් වෙන්න ඕනේ මේක පිළිබඳ සතිමත් වෙන්න ඕනේ මේක සතිමත් වුණා මේක උනේ නෑ කවමදාක සතිපට්ඨානෙ කොනම තරකන්නේ කය පිළිබඳව වුණ මතක් වෙනව නෑ කය තියෙන බව ඒ මතක් වෙන චිත්තක්ෂණයේම එහි ඇත්තා වූ සතියයි ඒක ඇත්තා පටවියාපෝ තේජෝ වදේ ඇති ඥාණයෙන් බාරගතියට වැටෙනවනේ පට වේචරය ආය වෙන පොතක් දැනගත්ත නැතුව කටපාඩමෙන් කියලා මේ විභාග පාස් වෙන බැලුවා ප්‍රශ්නයක් නැහැ. ගතිරෙන ගතිය දැක්කනම් ආපෝ කම්පන ගතියකට කාය දැක්කනම් වායෝ එච්චරයි. එයින් එහාට වෙන මොකටද සතිය. එයින් එහාට වෙන මොකටද කාය. ඒක ධර්මානුපස්සනාවක් වෙනවා. යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති. මේ ඉගෙනගත්ත ඥානයත් මේ ලැබපු සතියත් හේතුව වාසය කරන්න ගන්න එකක් නෙවෙයි. නිශ්චිත කරගන්න ගන්න එකක් නෙවෙයි අනිශ්චිතයි. ඥානයේ සතියේ තියෙන ලක්ෂණය තමයි එතන ඉපදිලා කල යුතු කෘත්‍ය කරන පැත්තකට. තමන්ගේ නමඩ පිටිපස්සේ පට්ටම් එකතු කරන්නේ. එකතු කරනවා නම් අනිවාර්යයෙන් මේක කෙලෙසයි. කෙලෙසුන ස්වභාවයෙන්ම එකතු වෙන එකනේ. අත්බැඳෙන එකනේ. ලාටු ගැදෙන එකනේ. ඥානීය සත්‍ය ස්වરૂපේ තමයි මේ පුද්ගලයා විමුක්තියට සුදු කරනවා. ඒකට හේතු වෙච්ච කයත් එන්නේ එන සිවුම් වෙන පටන් ගන්නවා. ඥානීය මෝරන්න මෝරන්න විමුක්තිය වැඩි වෙයි. බර වැඩි වෙනව නෙවෙයි. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඈලුව වැඩි වෙන විමුක්තිය වැඩි වෙන නිසාරණ වැඩි වෙන්නේ බර නෙවෙයි. ඒක නිසා ඥානමත්තාය පද්‍යසති මත්තාය ආවන නච්ච කිංචි ලෝකේ උපාදීත අනිසිතෝච විහෙරති කිසියම් දෙයකට හේතු වෙලා වාසය කරන්නේ. ඕනෙම වෙලාවක ඒ පූර්ණ ශක්තිය ඇති වෙනවා ඉදිරිපත් වෙච්ච දේ සතියෙන් බලනවා ඒ වැටෙන ආකාරය තේරෙනවා එතකොට ආයි මේ ටිකම අරගෙන යන්න ඕනේ කරලා පෙන්වන්න ඕනේ අනුන්ට උගන්වන්න ඕනේ අනුන්ට දන්නේ නැති අය කියලා දෙන්න ඕනේ එහෙම හිතවිලා එන්නකොටම දැනගන්න ඕනේ මේ සතිපට්ඨාන නන් නෙමෙයි සතිපට්ඨාන නන් දැනගත්ත ගමන් හැලෙන්න ඕනේ ඒක පෙන්වලා දෙන්නේ සර්පය හැව අලන්න වාගේ සර්පයා වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න උගේ යටහම කරදරයක් ඒක හලලා දැම්මට පස්සේ ඌ හැරිලවත් බලන්නේ නැහැ ඒක දිහා. ඉතින් ඒක තැම්පත් කරලා තියාගෙන ඉන්නේ අටුගේ එක කියන්නේ නැත්තම් කෞතුකාගාරව තැම්පත් කරන්න යන්නේ නැහැ. මේන්න මේ ගතිය තියෙන සතියේ ඥාන. මේ දෙකෙන් තොරව සතිය ඥානයක් ගන්න කල්පනා කරලා තියෙනවනම් කරුණා කළ මතක තියාගන්න වැරද්දක්. වැරදි ආකාරයට කල්පනා කරේ. ඥානමත් ආයපත් ඉතිමත් ආය වෙනවනම් ඒ ඥානෙ එතනට හැලෙන්න ඕනේ. තාම ලස්සන වචනයක් තියෙන සාසනේ පඤ්ඤා විමුක්ති කියලා. පඤ්ඤා විමුක්ති කියන්නේ ප්‍රඥාව කලලා දානවා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව කරේ තියාගෙන පිටි බැඳගෙන කොටුන්නකට දාගෙන ඇවිදින එක නෙමෙයි. චේතෝ විමුක්ති කියලා කියන්නේ හිතක් හදවන. මේක ලෝකෙ දිනු වෙන දින ක්‍රම දෙකයි තියෙන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා. සාමාන්‍යයෙන් තමයි පඤ්ඤා විමුක්තියේ මුදෙම සාරමණ්ඩේ අරගෙන සුරේකට දාලා අතේ ඉල්ලගෙන යන්න ඕනේ. එතන මොලේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒක පිළිබඳ සටහනක් එහෙම නැත්නම් ඊට වගුවක් එහෙම නැත්නම් සමීකරණයක් ඒ ටික මම මරණ කොටත් ගෙනියන්න ඕනේ කියලා මේ පුදුමාකාර විදිහට මේ කියන විදිහට හලව දාන වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒක සාරමණ්ඩේ වෙන් කරගෙන හිතේ තියාගන්න ඕනේ කියලා. කොහොම කරත් අත්තාරේ කොහොම කරත් කෙරේ. එහෙම දෙයක් ඥානෙ ඇත්තෙම නැහැ. එහෙම දෙයක් සතිය ඇත්තෙම නැහැ. මෙන්න මේ කාර්යයට තේරුම් ගත්තනම් සතියමයි දවස ගත කළ යුත්තේ ඥානෙමයි දවස ගත කළ යුත්තේ ඒ මිනිහා වයසට යන්නේ නැහැ එකතු කරන්නම දෙයක් එකතු කරන්න තියෙනවා නොදන්න තාක්කල් මේ සාධනෙන් වැඩෙන්න වැඩෙන්න තමයි දන්න දන්න කොටත් හැලි හැලි කැපි කැපි යනවා හැර ඒ මහතේ ඒ ඉදිරිපත් වෙච්ච මොහොතේ ඉදිරිපත් සෑම දෙයක මුළු වදින්ම බලන්න පරණ කණ්ණාඩියකින් බලලා හෝ පරණ දැනුම තුලින් ඒක බලන තාකාලික පිළුමයි. එහෙම නැතුව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියනවනම් ඉඳ සසුන පෙළෙමු සිටෙලෙක් වාගේ ඉදිරිපත් පිට ඕනම දෙයක් දක ගන්නට කැමැති මලකට වහන්න කියාඹගෙන යන බඹරේ සමනලෙක් වාගේ ඉදිරිපත් වෙන පුංචි ඕනම දෙයක් වල්ලා සතුටින් ජීවත් වෙන පුංචි දරුවෙක් වාගේ සිත් පුදුමාකාර තැන්කමක් එනවා. මෙන්න මේ ගතිය සතිපට්ඨානේ වැඩෙනවා නම් සර්වඥාන්ත සඳහන් කරලා තියෙනවා කායානුපස්සනාව විතරක් උනත් ඇති වැඩේට. නම් කායානුපස්සනාව ගන්න මට වේදනානුපස්සනාව තේරෙන්නේ නැහැ නේ කියලා කවමදාකවත් ඒක හර්ධයක් කරගන්න. මම කායානුපස්සනාව වේදනානුපස්සනාව ගන්න චිත්තානුපස්සනාව දන්නේ ධම්මානුපස්සනාව දන්නේ නැහැ නේ කියලා ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය කියලා නොදන්න දෙයක් කවදාකවත් ප්‍රශ්නයක් නෑ. දන්න දේ දුක අවබෝධ කර දෙන්න ඇති. ඒක පිළිබඳ පූර්ණ අවබෝධය අවශ්‍යයි. එනිසා ඥානමත් ආය ප්‍රතිසතිමත් ආය කියලා අඳහන් කරන්නේ නච කිංචි ලෝකේ උපාදීති. මෙන්න මේ විදිහට මේ භික්ෂුව ධර්මේශු ධර්මානුපස්සී විහෙරති. ඉතින් ඒතකොට කවුරු හරි කිව්වොත් එහෙම නීවර ධර්මයක් නම් ඕක ඇත්ත. මොකද නීවර ධර්ම දැනගන්න දැනගන්න හලන්න එපායි. කාමච්ඡන්ද ව්‍යාපාදේ තීන විති හරි. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම මේක චතුරාර්ය සත්‍යයක් මේක කරන්න ඕනේ කියලා. අන්න ඔතෙන්දි තමයි පටලයි කියන්නේ. එදා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය න අලංගු. පරිඤ්ඤයයන් පහතප. නමුත් නිවන අලංගු කිව්වොත් එහේ තුන්වෙනි සඳහන් කරලා තියෙන මේ නිවනත් එහෙම නැත්නම් මේ මාර්ග ඥානෙ මේකත් අලංගු කිව්වොත් එහේ. ඉතින් ඒකට කියනවා මේක මහා නාස්තික ධර්මයක් වගේ. මේක මේ ධර්මානුපස්සනාවේදී කියලා තියෙනවා වෙන තැනකට හරුවත් යනදී පැහැදිලිව සඳහන් කරලා ධම්මෝ පිවෝ ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බ වගේ වාද. පාණිනි උඹලා මේ එකතු කරන ධර්මයක් බහා තැබිය යුතුයි අධර්මයේ ගැන කුමන කතාවක්. ඉතින් මේක පටලවාගෙන තමයි මේ ධර්මය පිටකෝලට බෙදලා කටපාඩම් කරලා කරේ තියාගෙන ඇවිදින අර අනිමිච්ච කරේ තියාගත්ත එක. එහෙමනම් එහෙම පුද්ගලයන් තුල නැත්නම් එහෙම හිතවිලි තුල එහෙම චරිත තුල පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ ටිකක්. එකක් තමයි එහෙම මේ ත්‍රිපිටක කටපාඩම් කරන හිතේ තියාගන්න හදන මිනිස්යාට අවදාපත් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන අදහසක් සමාන්තරව ගෙනියන්න බෑ. ඒ නිසා දැන හෝ නොදැන ඒ පුද්ගලයා ලාභ සත්කාර વિશે වංචනික හෝ හැඟීමක් ඒ කියති පිටින් නිවන් දකින්න කතා කරනවා. ඉතින් මේක ඇතුලේ රණ්ඩුවනේ. ওই දෙකම එක තැන කියන්න බෑනේ. ඒක නිසා යම් වෙලාවක අපට මම අහවල් දේ දන්නේ නැහැ නිසා මට මේ දේ කරගන්න බෑ කියන නාස්තික වණස් හිතවිල්ලක් ආවොත් කල්පනා කරන අනුගාන මේ හිතවිල්ල ඇවිල්ලා තියෙන බවකින් දන්නවනේ. ඒ හිතවිල්ල කියන්නේ මම අභිධර්ම දන්නේ නැහැ මම විනය දන්නේ නැහැ මම සූත්‍ර දන්නේ නැහැ කියන එක තමයි. නමුත් මේ හිතවිල්ල ආවකව දන්නවනම් ඒත් ඇති ඒ වලිගෙන් අල්ලා උස්සලා පොළොවේ ගහගුවා මේක මැරෙනවා. අහුවෙන වලින් අල්ලලා ගන්න එකයි තියෙන්නේ. ඒකට සතිය පිටවන. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මීය පිළිබඳව සරුවචන සඳහන් කරන නච කිංචි ලෝකේ උපාදීති එවං පිකෝ භික්ඛවේ ධම්මේ ධම්මාන ධම්මේසු ධම්මාන පස්සී විය. සයම්තා සතිපට්ඨානේ පැත්තකින් සතිපට්ඨානේ පැත්තකදී ඒක කායනුපස්සනාවයි. කායනුපස්සනාව පැත්තකදී ඒකේ තියෙන එකම ආනාපාන සතිපට්ඨාන. ආනාපාන සතියේ අතරාකාරයව දන්නේ සතෝ අස සති සතෝ පස සති කියලා නේද? සතියෙන් මම ආස්වාද කරනවා සතියෙන් මම ප්‍රසාද කරනවා නැත්නම් සතියෙන් මම පිම්බීම වළනවා සතියෙන් මම ඇකීම ගන්නවා කියලා ඒක හරියට දැනගත්තොත් ඒක ඇලෙනවා ඒක තමයි ධර්ම ස්වභාවය යම් තාක් අපි ආනාපාන දෙක හෝ පිම්බීම ඇකීම දෙක නැත්නම් වම දකුණ වශයෙන් කරන සමාන මේ සක්මන් භාවනා එනදී අනේනකොට කනකොට කනකොට බොනකොට මේක අපි දේ පිළිබඳ පූර්ණ සතියක පිහිටියානම් ඒකේ ලකුණක්වත් නැතුව කැයලා. මේක පිළිබඳව අපි ආකාර වශයෙන්, සංකාන වශයෙන් නොදකපු නිසායි අපිට නැවත නැවතත් මේ පිම්බීම් හැකලීම්, මේ ආනාපාන, මේ යන්නේ නැති කනගුණ හැටි ඉතුරුලා තියෙන නිසා මේ අහුවෙන ටික ඉදිරිපත් වෙන ටික උත්තතෝම ඌරව දැක්කනේ පිට අපි එළඹ සිටියක් ඇති කරගන්න ඕනේ මේ දැකපු නැති නිසා මේ චිත්‍රේ හමාර කරපු නැති නිසා ඥානය පූර්ණ වෙච්ච නැති නිසායි මට මේවා නැවත නැවත පේන්නේ සම්පූර්ණ මේක දකින්න තාක්කල් අපි දකින්න ඕනෑ කියලා දැන් ওই පේන ටිකෙන් අල්ලගෙන කරගෙන යන එකයි. එනිසා ආනාපානේ උනත් යම් ප්‍රදේශයක් හොඳ හැටි දැක්කනම් ඊට පහුවෙන්ද කවදාකවත් ඒක පිටිබඳව කෙලස් පහළ වෙන්නෙම නෑ. මේ දේ මම දැකපු දෙයක් ඒක මට බරක් වෙන්න බෑ ඒකෙන් මගේ විමුක්තිය ඒක මට ඇලුනා කියන එක සතුටක් ඇති වෙනවා. නමුත් අර මම කලින් කිව්වා වගේ යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ තේරම මම දැනගෙන ඉන්නකොට නම් අනුන්ට කියලා දෙන්න ඕනේ මේ මේ දේවල් දන්නේ නැහැ ආදි වශයෙන් අර සංසාරෙට බරව කල්පනා කරනවා නම් දැනගත්ත සෑම දෙයක්ම කරදරයක් ඒක කොරන් දානවා ආයසරට ඒක කරලා එතකොට අර ස්වභාවික ආනාපානේ වළක්වනවා ස්වභාවික පිම්බීම ඇකිලිම වළක්වනවා ඒ නිසා සතිපට්ඨානේ ආරම්භයේ පටන්ම යම් ප්‍රදේශයක් සතියේ ඥානෙට අහුණා නම් ඒක කවදාකවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එනිසා අපිට තියෙන්නේ අපි දන්න ටිකේ තාම සම්පූර්ණයක් හරි. එනිසා අපි ඉතුරු වෙලා තියෙන්නේ ඒකට පාඩම තමයි. ඒසා ගිය දේ ඕනේ නෑ, එන්න තියෙන දේ ඕනේ නෑ. මේ ඉතුරු වෙලා තියෙන්නේ අපි කරපු භාවනාවේ හරස් කරා. ඒක සාතර වෙන්නේ. ඒකට සාතර වෙනවනම් ධර්මාන ධර්මාන පස්සේ කියන්නේ අතරවෙනි සතිපට්ඨාන වෙන්න පුළුවන්, කායන වස්තනා වෙන්න පුළුවන්. මොන හෝ ඉදිරිපත් වෙන තමන්ගේ ඒ නිශ්චය සම්පත් වල හැටියට. පර පාරමිතා පිළිච්ච හැටියට. ඒ නිසා භාවනා ඉදිරියට යන්න යන්න යන්න සතිපට්ඨාන භාවන ඉදිරියට යන්න යන්න යන්න තමන්ට මෙතුවා කරපු සෑම දෙයක් ලොකු සාන්තියක් ලොකු පරහැල් වීමක් ඉදිරියට ඉදිරියට වෙන දේ කිරීම පිළිබඳ ලොකු පෙර දැක්මක් අදිෂ්ඨාන ශක්තියක් ඉස්සරහට ඇතිවෙනවා ඒ නිසා මේ අර කලින් කියවතාවට අජත්ත බහිද්දා වශයෙන් බලලා ඇතිවීම නැතිවීම වශයෙන් බලලා මේ ධර්ම කොටස පිළිබඳව අල්ලගන්නේ නැති ඥානීය පිණිස පමණයි මේ කටයුතු කරන්නේ මම සතිය පිණිස පමණයි මම මේ කටයුතු කරන්නේ කිසියම් දෙයක් මම සාක්ෂි දාගෙන ගෙනියන්න කටයුතු කරනවා නෙවෙයි කියන හැඟීමෙන් බලනවනේ මේ භාවනා ජීවිතෙන් ටෙන් ටෙන් සැලකුවා හැබැයි මේක මේ මම මේ කියන ධ්‍රුවපද ධම්මානුපස්සනාවදී පමණක් ඉදිරිපත් වෙන දේවල් නෙවෙයි සෑම තැනම තිබුණ නිසා අපි සෑම තැනම විස්තර කරන්නේ මේ සූත්‍රය හමාර වෙන නිසා මේ විස්තර කරනවා නැත්නම් සෑම පරිවේකටම මේක තියෙනවා එතකොට මෙන්න මේ විදිහට බැලුවොත් හතර සතිපට්ඨානෙම අපිට දැනගන්න තියෙන්නේ මොකද්ද? මේ මුළු සතර සතිපට්ඨාන අපි කරන්නේ ඥානියත් සත්‍යයත් වර්ධනයේ පිටසයි. මෙන්න මේ සති වර්ධනය පිළිබඳව ලැබෙන ලැබෙන දැකීම, ලැබෙන ලැබෙන දැනීම පිළිබඳව හේතුන වෙන ගතිය තියෙනවා. අනිශ්චිතෝච වීරති. ඒකට හේතු වෙන්න බෑ. ඒක කරේ ධානයන ගතියක් වෙන්න බෑ. නචකින්චි ලෝකේ උපාදී. කිසියම් දෙයක් දැඩිව ගන්න බෑ. ඒ වගේම තමයි අභිජ්ජා දෝමනස දුරු කරන්නේ. මෙන්න මේ වගේ සතිය වර්ධනය කිරීමට අවශ්‍ය කරන මෙන්න මේ ධර්ම ටික කියන්න ඕන නිසායි හතර ආකාරයකට සත්‍යපට්ඨාන වෙන් කළා දක්වලා තියෙන්නේ. හතර අමාර වෙනකොට හැම වෙලාවෙම සරුවචනන්සේ නැවත නැවත මතක් කරනවා. ඒ කාය විචපද වේවා වේදනා පිළිපද වේවා චිත්ත පිළිපද වේවා ධම්ම පිළිපද වේවා අනිසිතෝච විහෙරණේ දරගන්න. දන්න දේවල් කරදර කරගන්න බෑ. ඒක සතියේ ඥානයේ යටපහු කරන ඉවත් ඉක්මවගෙන යනවා. ආයෙව මේ න උපාදී. මම මෙච්චර දන්නවා මේ මේ උපාදී ලැබලා තියෙනවා කියලා බදාගෙන යන්න හදනව නෙවෙයි. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට යනවන මේක පිළිබඳව වැඩිම සුඛ ආස්වාදයක්. මේක පිළිබඳව වැඩිම ධර්ම සුඛයක් ලැබෙන්නේ කායනුපසනාවට වඩා වේදනාවක්. පොද හරීම විචිත්‍රයි වේදනාවට පසනාවක් කොටස කිසි කෙනෙක් හිතන්නේ මේක භාවනාවක් කියලා. මොකද නීවරණත් මේකට ඇතුළත්. ඒක නිසා ක්‍රමයෙන් සතියෙන් ආය බලන්න. ඊට පස්සේ ටිකක් අමාරු වේදනාව ගන්න. ඊට වැඩි කැඩක් අමාරු චිත්ත බල. දුරනට පස්සේ මුළු ලෝකෙම බාර දෙනවා භාවනාවට ධර්මානුපස්සනාවට. එතකොට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ඇලෙන්න පටන් ගන්නේ. එතකොට ධර්මචනාසේ මතක් කරන යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට අපි අද දවසේ ධර්මදේශනාව වශයෙන් මතක් කරගත්ත මේ කාරණා ධම්මානුපස්සනාටත් කායනුපස්සනාව වගේම වැඩි මේ ශක්තිය ඇති කරගත්තොත් ඒ පුද්ගලයා පිළිබඳව ලෝකේ පෙන්වන්න පුළුවන් මේ වස්තු හතර පිළිබඳව මේ මුළු ලෝකෙම පිළිබඳව ආකල්පමේ පැහැදිලි වෙනසක් හිතුවා. ලෝකේ කොච්චර කුමීලා තිබුණත් ලෝකේ කොච්චර නිවන් දැකලා තිබුණත් මෙව පිළිබඳව වැඩි දෙයක් සතිය පමණයි. ඒක සඳහා අනිශ්චිතව වාස්තය කරන්න ඕනේ. උන උපාදීයද කියනද අල්ල බදා ගන්නතෝ වාසය කරන්න ඕනේ. ඥානයේ සතිය දෙක පමණයි ඉතුරු වෙන්නේ කියන බැල්ම එනවනම් සරුවචනාන්තේ මේ ආනිසංස දර්ශන කතාවක් කතා කරනවා වෙන කිසිම සූත්‍රයක දක්වන්න කිව්වේ. නැත්නම් වෙන දේවල් වලදී මෙච්චර ඍජුව ප්‍රකාශ කරන්නේ නැති තාලෙට මේ සතිපට්ඨාන මේ විදිහට වඩනවන ඒ පාන්ත ආනිසංසයක්. ආනිසංස කතාවක්. යේයි කෝච වික්කවේ ඉතේ ඉමේ තත්ත්තාර සතිපට්ඨාන ඒවං භාවේය සත්ත්වස්සානි. සත්ත්ව ද්වින්නම් ඵලාණං අඤ්‍යතරම් ඵලං පාටිකංක ඉච්ඡේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේදී අනාගාමික මහණින් යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානයේ මේ කියලාට වර්ධනය කරනවා අරකින්දල් පට්ඨානාම පට්ඨාන්තර එහෙම නැත්නම් ලාභ සත්කාර ලැබීමේ අදහසින් හෝ මම සතිපට්ඨාන දන්නවා අනුත් කියලා දෙන්න ඕන කියන අදහසින් වගේ වල්බූත අදහස් වලින් තොර බුදු ඥාන මාත්‍රේ පමණක් වෙනද බුදු සති මාත්‍රේ පමණක් නේද මේ විදිහට සතර සතිපට්ඨානේ භාවනා කරනවනම් අවුරුදු 7ක් සත්‍යවස්ථානේ වින්නම් බලාණන් අඤ්‍යතරම් බලං පාටි සංකංගියේ පුද්ගලයාට ඵල දෙකකින් එකක් කැමති වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙනවා දිට්ඨිය ධම්මේ අඤ්ඤා දිට්ඨිය ධම්මේ කියන්නේ මේ ditu දැමීම මේ ආත්මයේදීම අඤ්ඤා භාවේ නම් වූ රහත් භාවේ බලාපොරොත්තු වෙන්න පුළුවන් සතිවා උපාදිශේතේ අනාගාමී යම් කෙලෙස් ප්‍රමාණයක් ඉතුරු වුණොත් අනාගාමී ඵලය ලැබෙනවා ඉතින් ඒක නිසා පැහැදිලිවම සරුවචනාසේ මේ ආනිසංස විස්තර කරනකොට සෑහෙන විස්තරයක් කරලා 21ක් වූ පරව. ඒ සෑම දෙයක්ම පිටිපස්ස මේ ධ්‍රුවක පදේ විස්තර කරමින් කරමින් කරමින් මෙන්න මේ මං කියන ආතාලයට යම් කිසි කෙනෙක් අවුරුදු 7ක් මේක භාවනා කරොත් ඒ පුද්ගලට එක්ක රහත් වෙන්න පුළුවන් එක්ව අනාගතය. ඊට පස්සේ ඒක තමයි සරුවචනාසේ පෙන්වන ඉහළම ලංසුව. සරුවචනන්ගේ හත් අවුරුද්දක් තිබිච්චාවක් ශවස්සානිවා පංචවස්සානිවා සත්තාරි වස්සානිවා තීනි වස්සානිවා ද්වේ වස්සානිවා ඒක වස්සාන අවුරුදු හතක් තිබේවා මේ ආකල්ප ඇති වුණා නම් අවුරුදු 6මුත් කරන්න අවුරුදු 6මුත් කාය වේදනා චිත්ත ධර්ම කියන දේවල් වලින් වෙන් වෙලා වාසය කරන්න ඒව අල්ලගන්නේ නැතුව වාසය කරන්න එහෙම වෙනකොට තමයි මේ අරියත් ඵලයේ හෝ අනාගාමී ඵලයේ ලැබෙන්නේ ඊට පස්සේ දරුවත් යන සඳහන් කරනවා එක අවුරුද්දක් තිබීවා මාස හතක් එක දිගට කරනවා. මාස 6ක් මාස 5ක් මාස 4ක් මාස 3ක් මාස 2ක් මාස 1ක් ඊට පස්සේ වෙන මාසයක් තිබේවා මාස භාගයක් ඊට පස්සේ වෙන මාස භාගයක් තිබේවා සත්‍ය ජීවිතාය අත් දවසක් එක දිගට මේක සතිපට්ඨාන මේ විදිහට කරනවා නම් පැහැදිලිව මේ දෙක එකට එනවා මෙන්න මේ අපි සරුවචන් වහන්සේගේ මේ ආනිසංස කතාවෙන් ගත්ත ආදර්ශයක් තමයි අද කාලේ මේ භාවනා පන්තියේ හත් දවසක් ගෙදරින් බැහැර වෙලා පූර්ණ කාලික භාවනාවේ යෙදෙන. එන සත්‍යති 12ක්. මේ ආදි විදිහට මේ කඩන්න පටන් අරගත්තේ ඒ කාන්තේම මෙන්න මේ ආනිසංස කතාවේ දක්වන අතුම අවසාන ලක්ෂණයක් කරලා තමන්ගේ ආකල්පමේ වෙනසක් ආය විශේෂ වේදනා විශේෂ හිත විශේෂ ධර්ම විශේෂ ඇත් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ගෙදර යන්න. ගෙදර යන්න උනත් ගෙදර යන්නේ දරුවචනන්ති කියපු දේ මම ප්‍රමාණිකට හෝ අත්දකලා කියනවා. අර පස්සේ දවස්වල අන්තර්ජාලය සඳහන් වෙච්ච මේ කොලයක් වට එකනේ කියලා දුන්නා. ඒකෙදි පෙන්ලා තියලා තියෙනවා මේක කිට්ටුවෙන් යන කතාවක්. ඒකේ කියනවා ඇමරිකාවේ හිටපු මොලේ පිළිබඳව සජීවී මොලේ ෆොටෝ ගන්න පුළුවන් ෆොටෝ අරගෙන ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් තරමේ උපකරණ සහිත දක්ෂ මොළ පිළිබඳ වෛද්‍යවරු කීප දෙනෙකුත් මානසික වෛද්‍යවරු කීප දෙනෙකුත් මේ ටිබෙට් රට ගිහින් දලයි ලාමයාට ලොකු සම්මන්ත්‍රණයක් පවත්ලා තිනවා විශාලම ලොකුම භාවනා ගුරුරුයි මේගොල්ලෝ එක පිළා මාස 3ක. ඒකදී පවත්වපු සාකච්ඡාවලදී ඒ එතන හිටපු එක එක තරහතරන් වලගේ ඒ මොළවල කොට වර්ගන බලනකොට බොහෝ දෙනෙක් උදේට භාවනා කරපු කට්ටියගේ මොලේ උගා කියලා ක්‍රියාත්මක කරන්නේ වම් පස්සේ පහ. දකුණු පාර්ශ්වයේ උගා අප්‍රිය. භාවනා නොකරපු කලබිලි සහිත ජීවිත ගත කරන වහා කිපෙන චරිතවල දකුණු පැත්ත විතරයි ක්‍රියාත්මක කරන්නේ වම් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා බැලුවා අපිට උපක්‍රමයක් අවශ්‍ය වෙනවා මේ දකුණ ක්‍රියාත්මක වෙන තර්ක ඥාන ක්‍රියාත්මක වෙන මොලේ ඒක අයින් කරලා මේ වම් පැත්තට ගිහිල්ලා සතියක් ඥානයක් ඇති තර්ක ඒව නැත්නම් ගැටුම් අඩු තැනකට යන්නේ කොහොමද? මේ අතරමැදම දලයි ලාමගේ ප්‍රශ්න කිරුවට පස්සේ කියලා කියනවා යම් කිසි කෙනෙක් භාවනාව සක්මන් මේ පරියන්ක වශයෙන් බෙදන ඇය දාදා පැන්නට පස්සේ අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ මේ ආකල්පෙන් වෙනස සිදුවේ. ඒ පුද්ගලයා මේ ගැටෙන දේවල් වලින් අයි. ඕන කෙනෙකුට ගැටෙන් දැරලා පැත්තකට වෙනවා. තමයි ඔක්කොම උනගත්ත අරඤ්‍යකට ශුන්‍යාකාර ජීවිතේ කැමති වෙනවා. ඒ වගේම උපේක්ෂාව ජීව චේතනාවකින් කරව ලැබිච්ච තම ළඟට වැඩිච්චයක් කාලා ඉන්න උපේක්ෂා සහිත මේ තත්ත්වයට පත් වෙනවා. ඉතින් එතකොට ඒ ඇමරිකන් විද්‍යාඥයෝ තරුවි කියලා කියනවා ඒගොල්ලන්ට දවසකට පැයක්වත් වෙන් කරගන්න බැරි ජීවිතේ පැය 10000ක් ඉල්ලනවා වැඩේ කරලා. ඒ කියන්නේ කෙරෙන්නේ නැහැ. මේ එදකම කෙරේ. එහෙම නමුත් මේ මාස තුන ඇතුළත මේ අතන්ට පැහැදිලි වෙනසක් තමයිගේ ආකල්පවල තමන්ට සිදුලා තියෙන බව දැක්කා. ඊට පස්සේ ඇමරිකාට ගිහිල්ලා මේ අදහස නැවත නැවතත් කල්පනා කරලා අපල කොටල බල කියන පැය 10000ක් අවශ්‍යයි පූර්ව විප්ලවය සිදුවේ. පැය කීයකින්ද වැඩේ පටන් ගන්නේ? එක දිගට පැය කීයක් භාවනා කරුවොත් මේ ගමන ආරම්භ වෙයි. මේ ගමන තියෙන්නේ බල්ලවලිය අල්ලන්න හදනවා වගේ එකතන කරකැවෙන ගමනක් නේ. එහෙම කියති කෙලින් ගමනකට භාවනා ගමන පටන් ගන්න කවුද කියලා බලනකොට එක දිගට සති තුනක් දවසකට පැය 8කට වැඩි යොදලා භාවනා කළොත් පැහැදිලිවම ඒ පුද්ගලයාගේ ආකල්ප වෙනසක් වෙන බව ඒගොල්ලෝ ඇමරිකාදී හොයාගෙන එක සුමාන තුනකට මෙන්න මෙච්චර ඩොලර් ගාණක් යනවායි කියලා සාල ගාණක් දාලා කැමති ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්නේ කියලා මේක විකුණන්න පටන් ගන්නවා. පැහැදිලි ප්‍රතිඵලයි. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ වෙච්ච ආකල්ප වෙනස ආපව ගෙදර ගියාම ආව ආපවර දෙද්ද හොදන මඩේ දානවා වගේ ආයෙ නැතිලා. ඊට පස්සේ අවශ්‍ය වෙලා තියෙනවා මෙවැනි ආකල්ප වෙනසක් ඇති වෙච්ච මිනිසයා ඊට පස්සේ තව රසලෙන පින්මක් පැනලා ඇති කරන්නකොට ඊට පස්සේ මාස හතරක් අවශ්‍යයි. ආනි වගේ දෙක තුනක් කරුවට පස්සේ ඕනම කඩාවැටි මානසිකත්වයක් ඇති. හැබැයි පංච ප්‍රධානියංග සහිත කෙනෙකුට උතුම් විශ්වාස කරන මට්ටමට භාවනා විශ්වාස කරන මට්ටමට සතිපට්ඨාන විශ්වාස කරන මට්ටමට එක්කෝ. ඉතින් මේක කියවනකොට මට හිතෙන්නේ මේ සර්වඥාති කියන හත් අවුරුද්දක් හෝ දවස් හතක්. දවස් හතෙන් මොකද කියන්නේ ඔබට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. නමුත් ඒ පුළුවන් බව සාක්ෂාත් කරන්නේ කරන්ට නෙය පුද්ගලයාට මච්ඡත්ත ඥානය ඇති කෙනාට අවුරුදු හතක් යනවා තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට දවස් හතක් ඒ නෙය පුද්ගලයා සම්බන්ධයෙන් විධාන සාසනේ උග්ගට සංජ්‍ය පුද්ගලයාය විපංච සංජ්‍ය පුද්ගලයාය නෙය පුද්ගලයාය පද පරමයේ කියලා හතර දෙනෙක් ඉන්න ඔයින් හතරවෙනියා තමයි පද පරමයා පද පරමයා කියලා කියන්නේ පොතේ ගුරාගේ පද විතරයි දන්නේ වෙන මොනක්වත් මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ අනිත් තුන් දෙනාට මේ ජීවිතේ ලැබෙන උග්ගට සංජ්‍ය පුද්ගලයා මේ වගේ මාත්‍රකාටික කියනකොටම කාර්යක සුගාන්ති වගේ නිවන් විපංච සංජ්‍ය පුද්ගලයා පැයක දෙක බණක් අහනකොට නිවන් නෙය පුද්ගලයා භාවනා කළ නිවන් ලැබෙනවා. ඉදා සරුවචනාන්තිගේ දේශනාව අනුව උක්කල පඤ්ඤාතිය සඳහන් කර දෙනවා. උක්කටඤ්ඤ පුද්ගලයාට සමතෙකින් විත්තක් වුණොත් ඇති. විපංචතඤ්ඤ පුද්ගලයාට සම්මත විපස්සනා යෝගනත් භාවනාව හොඳයි කියලා. නෙය පුද්ගලයාට විපස්සනා පූර්වංගම සමතිය අවශ්‍යයි කියලා කියනවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ 21ක් කර්මස්ථාන කතා කරා. ඕකෙන් ආනාපාන සතියයි අසුභ භාවනාවයි කියන දෙක විතරයි කල්පනා සමාධියක් ඇති කරලා දෙන බව අපේ පොතේ පිළිගන්නවා. සමහර වෙලාවට කරන අවශීවතිකාවෙත් ගන්න පුළුවන් කියලා නමුත් ඒක පැහැර වෙලා තියෙනවා. ඒක නිසා මේ 21 කර්මස්ථාන වලින් 21ම විපස්සනා. ආනාපාන පුළුවන් සමථ විපස්සනා දෙකටම ගන්නට දෙතිස් කුණපේ පුළුවන් සමථ විපස්සනා දෙකටම ගන්නට ඒ දෙකෙන් පුළුවන් ඕනනම් විපස්සනා සමාපර්තන සමාධියක් ලබා. ඒක නිසා මේකත් දෙය බුද්ධිලටම කියව කතාවක් කියලා හිතා ගන්න පුළුවන්. ඒනෙය පුද්ගලයන්ගේ මධ්‍යස්ථ ඥාන සහිත පැතිහත් කෙනාට නම් අවුරුදු හතක්. තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට දවස් හතක් කියන එක සඳහන් කරනවා. ඒක නිසා තේරුම් අරගන්න තියෙනවා මේ කාලය ඇතුළත එහෙම වෙනසක් වෙලා නැත්තම් එක්ක තීන්දුව කරන්න තියෙන්නේ ඔය බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේ කියාපු ධායක සත්පට්ඨාන වෙලා නැහැ. ආකල්ප වෙනසක් වෙන ආකාරයක නෙවෙයි අනුන්ද කියලා දෙන්න ලාභ සත්කාර විශේෂ ඔක්කොම සත්පට්ඨාන කරන මඬ නොකර බෑ කියන අදහසින් වෙයි කරනවනේ අවුරුදු 8ක් නැහැ කොච්චර කෙරුවත් හරියි. නමුත් මේ ජීවිතයේදීම ලබන්න අපි වාගේ නෙයියත්තන්ට අපි වාගේම විපස්සනා ඥානයි අදහන කෙනෙකුට මේක ලැබෙනවා කියන දාට ඇති කරගත්තොත් ඒ අදහස හෝ එහෙම ජීවිතේ දිහා බලන ගතිය හෝ පැහැදිලි වෙනසක් ඒ පුද්ගලයාට ඇති. ඒක පුළුවන් මේ සතර සතිපට්ඨාන විශේෂම යොදවන්න මේකෙත් මේ සතර සතිපට්ඨානේ මේ විදිහට දැනුම යොදනකොටත් තාම මත දෙකක් තියෙනවා. නිවන ලැබෙන්නේ